මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නයි සිළුමු දෙනා ධර්ම දේශනාවට ප්‍රථම හිත තැන්පත් කරන සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති ඉද භික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තංති පජානාති සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං තිපජානාති වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං තිපජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිපජානාති වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං තිපජානාති සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තං තිපජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තං තිපජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති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 විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං තිපජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං පජානාති කිබික්කවේ බිකු වේදනාසු වේදනානුපස්සී විහෙරති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අපි අහන්තයේදී සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ සතිපට්ඨානයක්. මේකට කියන්නේ චිත්තානුපස්සනා කොටස කියලායි. අපි ජීවතාවේදී මේකම ඉදිරිපත් කරගත්තා. මේ ප්‍රධාන වශයෙන්ම චිත්තානුපස්සනාවේ මූල ධර්ම කීපයක් ඉදිරිපත් කර ගැනීමට අවශ්‍ය නිසා අර සදෝ සංවාචිත්තං සමෝහං වාචිත්තං සරාගං වාචිත්තං කියනවා තමයි අපි ගත්තේ. අද ඒ වෙනුවට ඒ තියෙන සේරම එහෙම නැත්නම් ඒ සිත් කොටස් අටම දේශනා වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒක නිසා අර ජීවතාවේදී අපි තේරුම් ගත්ත විදිහට පාපං පාපතෝ පස්සත කියන පළවෙනි ධර්මදේශනාවත් පාපං පාපතෝ දිස්සා තත්ත නිබ්බින්දති විරජ්‍යති විමුක්ති කියන දෙවෙනි කොටසත් මෙන්න මේ දෙකම නැත්නම් මේ ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නය විසඳීමේ මේ ක්‍රම දෙකම හොඳට අද ධර්ම දේශනාවට කිට්ටු කරගන්න ඕනේ. ඒ කිට්ටු කරගෙන මේ කියන විදිහට ඒ එක එක සිත් කොටස් විෂයෙහි අපි සාමූහික වශයෙන් උත් පුළුවන් ප්‍රමාණයේ හැටියට ඒක එක හිතක සිද්ධ වෙන වෙනස්කම් රස අනුවත් අද ධර්ම දේශනාවේදී විස්තර විභාගයකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලයිස්තුවේ හිත්‍යාති අටකුත් ඒ ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන්ුත් ඒ 16කුත් විස්තර වෙනවා. මේකෙන් අපිට සුතමේ ඥාන වශයෙන් නම් මේ 16ම ගොදුරු කරගන්න පුළුවන්. චින්තාමේ ඥාන වශයෙන් නැත්නම් අන්වය ඥාන වශයෙන් තර්ක ඥාන වශයෙන් අපිට කිච්චු කරගන්න පුළුවන් යම් කිසි කෙනෙක් ඒ ධ්‍යාන භාවනාවට ගිහිල්ලා තියෙනවා නම් අනුත්තරං චිත්තං න අනුත්තරං චිත්තං කියන දෙක තේරුම් ගන්න පුළුවන්. ඊගාවට මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ විමුක්තියක් අනුත්තර චිත්තයක් භුක්ති විඳපු කෙනාට අනිත්‍යවත් භාවනා වශයෙන් නම් තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපිට සිද්ධ වෙන්නේ ඒක අර අන්වේ ඥාන ක්‍රමයේ තේරුම් ගත්තා. නමුත් <clears throat> අර මුලින් මුලින් සඳහන් වෙන සරාග සදෝස සමෝහ කියන හිත්නම් බොහෝමත්ම භාවනාවට අදාළයි. ඉතින් ඒ ගොරෝසු තැනින් කාටත් තේරෙන තැනින් අපි දැකගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ කියන <clears throat> මහග්ගත අමහග්ගත විමුක්ත අවිමුක්ත ආදී සිත්වලට මේ චිත්ත නියාම යටතේදීම ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් එක එකනාගේ තම තම නැන පමණින් කියපු විදිහට ගන්න පුළුවන් වෙයි. මේ කියන හිත් ಜಾති නම 8ක් විතර සඳහන් වෙනවා. අර මුලින් කියාපු රාග, සදෝස, සමෝහ පිළිවෙල කියනවනම් රාග, දෝස, මෝහ කියන ටික. <clears throat> මෙවුවා මේ නමයෙන් විශේෂයෙන්ම යෝගාවසෙක් විසින් සලකා බැලිය යුතු බවයි අනෙකුත් සූත්‍ර දේශනාවලත් එක්ක ගලපලා බලනකොට තේන්නේ. විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ ඒක සමාත දස සංඥා සූත්‍රය කියලා සඳහන් කරනවා. අන්නේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ ආනාපාන සතිය කරන්න ඉස්සරලා කෙනෙක් විසින් දැනගෙන හිටිය යුතු දැනගෙන හිටියොත් ප්‍රෝජන ගන්න පුළුවන් සංඥා නමයක්. අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කිය අන්නෝකෙදී පහාන සංඥාව යටතේදී ප්‍රහාණය කළ යුතු දේවල් පිළිබඳව මූලික හැඟීමක් දැනීමක් ඇති කරගත යුතු බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා ඒකදී පහාන සංඥා විස්තර කරන්නේ uppannam va සරාගම් චිත්තං ඉපදුනා වූ යම් කිසි කෙනෙකුට ඇති වුණා නම් ඒ රාග හිතක් නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා uppannam රාකාම විතක්කං මේ සරාග කියන වචනේ දෙන්නනේ කාම කියන වචනේ uppannam කාම විතක්කං නාදි වාසේති අදිවාසනය කරන්නේ ඉවසන්නේ නැහැ නාදි වාසේති පජහති ප්‍රහාණය කරනවා හැරදමනවා ව්‍යන්ති කරෝති අනභවං ගමේති ඒක නැති දෙයක් බවට පත් කරන කම්ම ඒ යෝගාවචරයා නීවරණ ධර්මයක් වශයෙන් ඇති වෙන කාම විතක්ක හෝ සරාග හිත දැනගන්නවා ආසන්න උත්සන්න සතුටෙක් විදියට එවැනි දේවලදී වචෙන්දි පෙන්නනවා මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන තුනම ප්‍රහාණය කළ යුතු විතක්ක જાති තුනක්. ඒවත් එක්ක විෂගෝර සර්පය වාගේ. අපි ඉස්සලා පළවෙනි මතාවට ඒව ආපුහම දැනගන්න. දැනගත්තට පස්සේ ඒව ප්‍රහාණය පිණිස යෝගාවචරය කටයුතු නොකළොත් දිගට මේවට දික්ක ගත කරන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස ඉති කෙලසීමත් ඊගාට ඉදිරිය අනාගතය අනතුරුදායක බවකුත් පේන නිසා කාම විතක්ක විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක කියන කාම විතක්ක කියලා කියන්නේ ආශාවන් කෙරෙහි විහිදිච්ච විතක්ක. ව්‍යාපා විහිංසා විතක්ක කියලා කියන්නේ අනුන්ට හිංසා කිරීම සම්බන්ධ අමෛත්‍රිය, ද්වේෂය සම්බන්ධ හිතවිලි. අව්‍යාපාද හිතවිලි කියලා කියන්නේ අන්සතු වස්තුව කෙරෙහි ඇති දැඩි ලෝභය වාගේ මෙන්න මේ තුන මේ භාවනා ජීවිතයකට නෙවෙයි සාමාන්‍ය සීලවන්ත ජීවිතයකට ආචාර සමාචාර ජීවිතයකට සදාචාර ජීවිතයකටත් හොඳ නැහැ. කාමයට දැඩි ආලෝභයත් ඒ වගේම අනුන්ට හිංසා කිරීමේ ද්වේෂය හිතවිල්ලත් අන්සත් වස්තු කෙරෙහි ඇති දැඩි ලෝභය ව්‍යාපාදේ කියන එකත් මේ තුනම ප්‍රහාණය කළ යුතු ධර්ම වාසියි. මේට සමාන ඒ වගේම මේ චිත්තානුපස්සනාවේ දක්වන මේ හිත් අටේ වගේම බණ පොත්වල සඳහන් වෙනවා සරුවච්චන් වහන්සේ මේ භාවනා කළත් නොකළත් එකකට පහළ වෙන මේ වගේ විතක්ක જાති නමයක් තියෙනවා කියන. ඒ විතක්ක જાති තමයි විශේෂලාම සඳහන් කරන්නේ මේ පහාන සංඥාවේ දක්වන්නා වූ වගේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක නැත්නම් මේ චිත්තානුපස්සන කොටසේ දක්වන විදිහට සද්දෝෂ, සමෝහ සරාග කියන හිතවිලි තුන තමයි. කියන්නේ රාග සහිත විතක්ක, දෝෂ සහිත විතක්ක සහ මෝහ සහිත විතක්ක කියන තුන තමයි මිනිස්සෙකුට වැඩියෙන්ම පහළ වෙන අල්ලගන්ට ලේසි ගොරෝසුම හිතවිලි જાති විතක්ක જાති තුන. ඒ නිසා ඒ හිතවිලි තුන આવොත් භවනා ජීවිතයේ අනතුරුයි. ඒක නිසා අපි ඒව දැනගත්ත ගමන් ඒවා නොයේම පිනිස ඇති වෙච්ච කෙලසිච්ච ඒ විතක් වලින් කෙලසිච්ච හිතේ ඒ ක්ලේශ ධර්ම දුරු වීම පිණිස ඒක මකලා දානකම් ඉවර කරනකම් සම්පූර්ණයෙන්ම නැති වෙනකම්ම අපි ඒක පිටිපස්සෙන් ඉඳ වෙනවා ඒ කියන්නේ අර ද්වයාකාර වූ දේශනා ක්‍රමේ ਸਰවඥාන්සේ කලින් සඳහන් කරන්නේ මොකද්ද? පාපං පාවතෝ පස්සත. Tamante හිතට රාගයක් ආව, රාගයක් ආපුව දැනගන්න. දෙක දෙවෙනි දේශනාව තමයි සාගං පාපං පාපතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුක්තත ඒ දැක්කා වූ ඒ කෙලෙස් සහිත හිතවිල්ලෙන් නිබ්බින්දනයක් නිර්වින්දනයක් ඇති කරන්න විරමණයක් ඇති කරගන්න කියන්නේ වෙන්වීමක් ඇති කරගන්න විමුක්තියක් ඇති කරගන්න කටයුතු කරන්න ඕන. අන්න මේ දෙවෙනි කොටහක් දැකපු රාගය නැත්නම් දැකපු ක්ලේශය කෙරෙහි නිර්වින්දනයක් ඇති කරගන්න විරාගයක් ඇති කරගන්න විමුක්තියක් ඇති කරගන්න විශේෂයෙන්ම කටයුතු කළ යුතුයි ඉතිරියෙන් දක්වන හදන විතක්ක જાති 6ට වැඩිය. ඒක නිසා මේ චිත්තානුපස්සන කරනකොට මේ චිත්තානුපස්සනයි නරක පැති. හිතකට වැළ දෙන්න පුළුවන් රෝග නාමයක් තියෙනවා. ඒ රෝග නමේ ලයිස්ට්‍රේ උඩම තියෙන්නේ රාග හිත, ඊගාට දෝෂ හිත, ඊගාට මොහ හිත. මෙන්න මේ තුන දන්නවනම් සර්පේක් වාගේ අපගගා ඉඳපයි කියන්නේ. නමුත් අපිට භාවනා කරනකොට එන හිතවිලි වල අන්තර්ගතය බැලුවොත් හුඟක් වෙලාවට ඒ වගේ ඍජු පාත හිතවිලි එන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ඒව තමයි පස්සේ අපි ඔය නව මහ විතක්කොල දක්වන්න හදන්නේ අන්න ඒවා සම්බන්ධයෙන් අපි කොහොම ක්‍රියා කළ යුතුද කියන එක පිළිබඳව හරි විවෘතකමක් මේ භාවනා උපදේශවල තියෙනවා. අපි දැනගත්තොත් මොනවද මේ රාග, ద్వේෂ, මෝහ කියන තුනට අමතරව හිතකට පහළ වෙන්න පුළුවන් හිතවිලි කියලා හරිම ලස්සන ලයිස්තුවක් බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා භාවනා කරගෙන ඉන්නකොට රාගය නම් අපි පිළිකුල් කරනවා. ඒක පිළිබඳව සීලයක් කළවද පිළිබඳ හැඟීමක් ඇති කෙනා ඒක පිළිකුල් කරනවා ඒක පිළිබඳව ඒක දුරු කරන්න උත්සාහ කරනවා කියන එක ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා කියන එක අපි පිළිගත්ත සත්‍යයක්. මොකද ද්වේෂය හිතවිල්ලක් ආවනම් ඒක අපි දන්නවා භාවනා කිරීමේ තියා සීලයකටවත් ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොහොහි හිතවිල්ලක් අපිට නිදිමතක් ආවේ නැත්නම් තියෙන දේ රටේ ඉන්න තත්ත්වයක් ආවනම් අපි ඒක කවදාකවත් අගේ ආඩම්බරේ කරන්නේ නැහැ. නමුත් ඊට අමතරව හිතවිලි જાති විතක්ක જાති හයක් සඳහන් කරලා තියෙනවා. අමර විතක්ක කියලා જાතියක් වෙනවා කියන්නේ. අමර විතක්ක කියලා කියන්නේ දැන් අපි භාවනා කරනකොට විවිධාකාර ලෙඩ රෝග වලින් ඇතිවෙන වේදනා පහළ වෙනවා. ඉතින් වේදනා පහළ වෙනකොට ඔන්න භාවනා මනසට ඒ වේදනා පහළ වෙන්න හේතුවක් දිහාවට හිත නැමෙන ගතියක් එනවා. එක්ක තමන් කරපු නරක ආහාරයක් නිසා. එනකන් නරක ඉස්තු විපර්යාසයක් නිසා එහෙම නැත්නම් කර්ම හේතුවක් නිසා එහෙම නැත්නම් දේශගුණක තත්වයක් නිසා මොකක් හරි එකක් නිසා මේ වේදනාව මේ මේ හේතුවෙන් ඇති වුණා කියලා කල්පනා වෙනවත් එකම අනිවාර්යයෙන්ම හිතවිල්ලක් වෙනවා මීට පස්සේ නම් මම ඔයාලව කැම කන්නේ නැහැ මීට පස්සේ නම් මම ওই විදිහේ ඉස්තු වෙනසක් ඇති කරගන්නේ නැහැ ඊට පස්සේ නම් මම ඔයගේ නරක වැඩ කරන්නේ නැහැ කියලා මේ නිසා මගෙන් වේදනාවක් මට නොයා යුතුයි මම අමරණීය වෙන්න ඕනේ මම ලෙඩ නොවි ඉන්න ඕනේ කියන අනිවාර්ය හැඟීම මේ පු탁 යන හිතට පහළ වෙනවා ඒකට කියනවා අමරණීකක් කියලා ඕනෝගේ ප්‍රතිඵලයක් තමයි ආයුර්වේදයේ කියන්නේ ඕකේ ප්‍රතිඵලයක් තමයි වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ ලෙඩක් වෙනකොට ඉවසිල්ලෙන් බැලුවා නම් ලෙඩට හේතු අහු වෙනවා ලෙඩක් ලෙඩ කියන්නේ අපි කියමු වේදනාවක් කියලා ඒ වේදනාවත් ඒ වේදනාවේ හේතුවක් දකින්නවත් එක්කම අනිවාර්යයෙන්ම ඊට පස්සේ නම් මම ඕක කරන්නේ නැහැ කියන්නේ එහෙම නැත්නම් මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ මම මැරෙන්නේ නැහැ ඕනම අමර විතක්යක් ලෝකෙ හිත නිතරම තරන් දෙනවා අමර විතක්යක් වශයෙන්ම නොවුනත් ඊට පස්සේ නම් මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ ඊට පස්සේ මම මේ මෝඩකම කරන්නේ නැහැ කියලා විතක්ක જાතියක් පහළ වෙන්න පටන් ගන්නවා ඊගාවට එනවා ඥාති විතර්ක කියලා જાතියක් සාදු කොච්චර කෙරුවක්වත් දැන් මේ වගේ තැනට ඇවිල්ලා භාවනාවක් කරන්න පුදුමාකාර අභිනිෂ්ක්‍මණයක් කියන්නේ නැපාය. මේ අභිනිෂ්ක්‍මණය ප්‍රධාන වශයෙන් අභිනිෂ්ක්‍රම කරන්නේ ඥාති සහ වස්තු කියන දෙක. අප්පංවා භෝගං මහාන් අප්පංවා භෝගං මහන්තංවා භෝගං පහය. අප්පංවා ඥාති පරිවට්ටං මහන්තංවා ඥාති පරිවට්ටං පහය කියලා තමයි මේ අභිනිෂ්ක්‍මණය කියන එක විස්තර කරන්නේ. ස්වල්ප වූ හෝ වේවා මහත් වූ හෝ වේවා භෝගේ අතහරිනවා. අපි භෝගේ කියලා කියන්නේ භවභෝග සම්පත්. ඒ වගේම ස්වල්ප වූ හෝ වේවා මහත් වූ හෝ වේවා ඥාති පරිවර්තේ. නෑ පිළිගර අපි අතහරිනවා. ඕකයි අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. අබිනිෂ්ක්‍මණය කොච්චර අර වීරත්වයෙන් කරත් කොයි වෙලාවෙත් මේ ඥාති විතර්ක හිතේ වැඩ කරනවා. අපි මේ විදිහට හිත හදාගෙන, දත හපාගෙන, අපි මේ ඥාතිගෙන් වෙන වෙලා කටයුතු කරන්න ගියත් හිතට විවේකයේ ආපු ගම ඒ තමන්ගේ ප්‍රිය ඥාතින් විශේෂයි එතන අඩු ගානේ ඥානවන්ත ඥාතීන්ට මම මේ ධර්මයේ කියලා දෙන්න ඕනේ එතන මේ ඥාතිනුත් මේ පැත්තට යොමු කරවන්න ඕනේ ආදි වශයෙන් අර ඥාතීන් වෙනුවෙන් එන විතරක බොහෝම අහිංසක ඒ වගේම බොහොම සාධාරණ විතරක වශයෙන් අපේ හිතේ සෑහෙන වෙලාවක් ගන්න. අර අමර විතක්ක වාගේ විවේක වෙනකොට වෙන වැඩක් මේක. ඥාති විතක්ක. ඊගාවට එනවා ජනපද විතක්ක කියලා જાතිය. ජනපද විතක්ක කියන්නේ දැන් භාවනා කරනකොට කියනවා පොත්පත් කියවන්න එපා. පත්තර බලන්න එපා. ටෙලිවිෂන් බලන්න එපා, රේඩියෝ අහන්න එපා. මොකද ඒ වගේ කෙරෙන්නේ කොච්චරද අර අනවශ්‍ය විතර්ක රාශියකට වදින එකයි. ඒ නිසා අභ්‍යන්තරගත හිත චිත්තානුපස්සනා කරනවා නම් පිටින් හිතට දේවල් දාන්න එපයි කියලා අපි අර ජනසන් නිවේදනයේ දිහාවට සමුපහැහිවක් ඇති කරගන්නවා. ওই විදිහට කොච්චර ඇති කරගත්තත් මේ අද රටේ මොකද වෙන්නේ දැන් ඩොලර් එක කීයට නැගලාද එහෙම නැත්නම් ළඟදී අපිට සුවිසුණුකක් එයිද කොච්චර කෙරුවක්වත් මේ වයින් කවදාකවත් අපිට හිතලා හිතාගෙන හිතයට නිදහසක් නැහැ මේවට කියන ජනපද විතක් කියලා රටේ තොටේ වෙන දේවල් ජයන ප්‍රදේශයක් අපිට ඔය ජනසන්නිවේදන මාර්ගෙ මතින් නොලැබුණොත් අපි හිතින් හිතා ගන්න ගතියක් තියෙනවා මේකත් මේ චිත්තානුපස්සනාව කරනකොට දැනගෙන ඉඳී යුතු අංශ. ඒ වගේම කියනවා පරානොද්දායතා පරිසංයුක්ත විතක්ක කියලා. අපිට පුළුවන් ප්‍රදේශයකට අපි දෙට්ටුන්ට සලකන්න ඕනේ, ධන්නතියට කියලා දෙන්න ඕනේ, බඩගිනි අයට බත් දෙන්න ඕනේ, මේ විපාක විචායට වතුර දෙන්න ඕනේ ආදි වශයෙන් අපේ අරය තියෙන මෛත්‍රී හැඟීම් මේ කරුණාබර හැඟීම් එක්ක අපි මේ දන්න භාවනා ක්‍රම අනුන්ට කියලා දෙන්න ඕනේ. අපිට හොඳේ ධර්ම කොටසක් ඇහෙනවා. අපිට ධර්ම හොඳේ කොටසක් වැටෙනවා. අනේ ලෝකයක් කොච්චර අන්නද? ඒ නිසා මේවත් අන්න මේවා කියලා දෙන්න ඕනේ කියලා. අර මේ පරානුද්දායක පරිසංයුක්ත විතර්ක කියලා જાතිය නිතරම හිත පිටිපස්සේ තරන් දෙනවා. අනිත් එක තමයි අපි මෙතෙන් එනකොට හොඳට ඕම දන්නවා අපිට මේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණොත් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් අරන් මේකට වෙන්න ඕනේ. දුක්ඛ මූලගත වෙන්න ඕනේ, ශූන්‍යාකාරගත වෙන්න ඕනේ කියලා. ඔය කොච්චර කෙරුවක්වත් හිත ඇතුලේ අනේ මට මේකේ ලාභ ලැබෙනවනම්, අනේ මට මේකේ සත්කාර ලැබෙනවනම්, අනේ මට මේක වැඩිය සම්මාන ලැබෙනවනම්, කීර්ති ප්‍රශංසා ලැබෙනවනම් කියලා ඒක මේ මිනිස්සෙකින් අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශික්ෂණයට යට කරාට මේ ලාභ සත්කාර සංයුක්ත විතක්ක හැම වෙලාවෙම හිතේ එක තැනක කොහේ හරි තරන්ති තරන්ති පැච්චි පැච්චි තියෙනවා. අන්න ඒ වගේ බලනකොට මේ විතක්ක જાති හයක් අර කියන රාග ద్వේෂ මොහේ විතක්ක වලට අමතරව නිතරම හිතේ කරකැවෙනවා. ඒක නිසා අපිට චිත්තානුපස්සනාවට ගිහිල්ලා කටයුතු කරගෙන යනකොට අපිට මේ ඇහෙනකොට නම් කියනවා නෑ නෑ මායි ළඟ නම් කවදාකවත් මේ වෙලාවේ සත්කාර පිළිබඳ අදහසක් නෑ. නෑ මම නම් කවදාකවත් ඥාතින් ගැන හිතන්නේ නෑ කියලා අපි අපි ගැන ඇත්තටම තක්සේරු කරනවා. නමුත් මේ සරුවචනාංශ කියන්නේ දැකලා සර්වචනාසේ කියන්නේ අත්දකලා මෙන්න මේ විදිය කාම යා මේ දෝ රාග දෝෂ මෝහ කියන තුන නැත්තම් අන්නර හය જાතියක් වූ විතක්කවලින් නිතරම හිත තියෙන පිළිවෙල. ඒව නම් වශයෙන් කියනවනම් ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, පරානුද්දාය පරිසංයුක්තක, ලාභ සත්කාර සංයුක්ත විතක්ක, තව එකක් කියනවලු අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක කියලා මීට පස්සේ නම් මම කවදාවත් බැනුම් අහන්නේ නැහැ. ආයෙ වැරද්දන්නේ ආයෙ වැරදි වැඩ කරන්නේ නැහැ කියලා එහෙමත් හිතවිලක් තියෙනවා. ඕනෝයි හිතවිලි හය සම්බන්ධයෙන් සරුවචන් වහන්සේගේ ඍජු දේශනාවක් නෑ නමුත් ආචාර්ය මතයක් තියෙනවා මෙව පිළිබඳව එච්චරම කලබල වෙන්න එපයි කියලා. මොකද අර බරපතල හිතවිලි තුන නැති වුණාට පස්සේ අර අඩුව පුරවන්නේ මෙවයින් තමයි. පෙළු පෙළුමට නම් බැලු බැලුමට නම් බොහොම සාධාරණ ඒ වගේම බොහොම ධාර්මික පැත්තක් පේනවා. අපි නොමැරි ජීවත් වෙන සෞඛ්‍ය සම්පන්න වෙන්න එකපමණ මේක අපි හිතන එක මානව අයිතිවාසිකමක් කියලා. ඒ වගේම අපි කාටවත් ඊට පස්සේ බැනුම් අහන්න නැති වෙන්න හොඳ කෙනෙක් වෙන්න ඕන කියලා හිතන එක අපිට පේන්නේ සාධාරණ ධාර්මික අදහසක් කියලා. ඒ වගේම අනුන් ගැන අනුකම්පාව, පරානුද්යය සාවේ නැත්නම් අපි ලාභ සත්කාරයෙන් වැඩෙන්න ඕන කියලා හිතන එක ඒ වගේම ඥාතින් ගැන හිතන එක, ජනපද ගැන හිතන එක අපි හිතනවා ස්වභාවයෙන් ඇති වෙන දෙයක්. ඒක මේ දඬුවම් කලේශ වරදක්වත්, තද්ද බල සිජු කෙලේශයක්වත් නෙවෙයි. නමුත් මේ හැම වංචනික. මිත්‍ර ස්වරූපයෙන් මතුණාට අනිවාර්යයෙන්ම මේ හිතවිලි, මේ හිතක අපේ මූල කර්මස්ථානයෙන් අපේ හිත දුරු කරවලා අපි මේ මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ දැනගන්නා වැඩපිළිවෙලේ ඉතාමත්ම සූක්ෂම විදිහට අපි කපලා දානවා. තේන්නේ බොහොම මේ හොරකල් අදහස් වගේ. මිනිස්සෙක් ළඟ තිබුණාට දෝෂයක් නැති අදහස් වගේ. නමුත් මේක ඒකාන්තයෙන්ම මේ භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත වත්තන්ට පන්නන්න හේතු වෙනවා. අන්න මේ වාගේ විතර්ක එනකොට කල යුත්තේ පාපං පාපතෝ පස්සත කියන පත්තම පමණමයි. දුරු කිරීමට උත්සාහ කළ යුතු නෑ. මට දැන් ඇවිල්ලා තියෙන අමර විතක්යක් මට තිබුණා මේ මේ වගේ රෝගයක් ඒක හේතුනේ අහවල් හේතු නිසා මම ඊට පස්සේ නම් ඒ වැරද්ද කරන්නේ නැහැ. ඒ නිසා මම ඊට පස්සේ ඒ ලෙඩේ ගන්නෙ නැහැ. ඔය වගේ සමහරලාට විතක්ක රාශි රාශි එනවා. ඒක ඇත්තටම භාවනාවට බාධායි. මූල කර්මස්ථාන බාධායි. නමුත් ඒකට වහා කිපිලා මේවා නැතිකල යුතුයි කියලා කියන්න හදන්න අමාරුයි කියලා කියනවා. මොකද මේ හයෙන් එකක් මොකක් හරි එකක් හිතේ නිතරම තරන් දෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ හය නම් වශයෙන් අඳුරගන්න එක විතරයි. පාපම් පාපතෝ පස්සත. ඒ අගේ කරන්න යන්නත් නැහැ. එහෙම නැත්නම් මේවා නොදකින් කියලා මකන්න යන්නේ නැහැ. මොකද තාම අපේ හිත මේ සියුම් මට්ටමට වැඩ කරලා තීන්දුවක් ගන්න තරම් සියුම් වෙලා නැහැ. අපි වැඩ කරන්න ඕනේ රාග, ద్వේෂ, මෝහ කියන ගොරෝසු කෙලෙස්. ගොරෝසු චෛසික ධර්ම ආවන ඒව පිළිබඳව නම් අපි ආය මේ විවේක ගත යුතු නැහැ. ඒව පිළිබඳව පමා විය යුතු නැහැ. අපි ඒ සම්බන්ධයෙන් ජීගිනි ගත්ත මිනිස්සේ කේකේ කිනින්න නිවාකන්ට උත්සාහ කරනවා වගේ වහාම ඒවට උදුරු කරන්න උත්සාහ කරේ කිය. අර අනිකුත් විකක්ක එනකොට අඳුරා ගන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් මේ මිත්‍ර ස්වරූපයෙන් අපකරා පැමිණිලා මෙව අපේ දවසේ කාලයෙන් කොච්චර ප්‍රදේශයක් ආදවනවද කියලා. ඒ විතරක් නෙවෙයි මේකේ භයානක පැත්තක් තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙනම් මට පරානොද්දායතා පරිසංයුක්ත විචක්කයක් ඇවිල්ලා තියෙනවා මම අඳුනගත්තා. අපි තව කෙනෙකුට කියමු භාවනා නොකරන කෙනෙකුට කිව්වොත් මම දැනුයි දන්නේ මම මේ අනුන්ට උපකාර කිරීමේ වැඩ නිසා මගේ දවසේ සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒක දැනගත්තට පස්සේ තමයි මට දැන් චිත්ත විවේකයේ කියන එක ලැබෙන්නේ. ඒ නිසා ඒක දැන ගැනීම බොහොම හොඳයි. ඒක දැන ගැනීම භාවනා දිනුවක් කියලා ලෝකේ කිසිම භාවනා නොකරපු කිසිම කෙනෙක් අපේ මේ අදහස අනුමත කරන එකක් නැහැ. ඒගොල්ලෝ කියයි පරානෝද්දායක අපරිසංගේ විතර්කයයි හොඳ. එතකොට අනුන්ට උදව් කරන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය මොකද වෙලා කියන්නේ තමයි තද්ද ආත්මාර්ථකාමී තැනකට ඇවිල්ලා ඒක මාගේ කරනවා කියන්නේ. ඒක නිසා මේ භාවනා කරන කට්ටිය භාවනා නොකරන අයත් එක්ක කතා කරනවා කියලා කියන්නේ මහා භයානක රෝග තියෙන බෝ වෙන රෝග තියෙන වාට්ටුවකට ගියා වගේ වැඩක්. ඔය තර්කානුකූල බලනකොට නම් ඇත්තටම පරානුද්යතා පරිසංවේද විතක්කේ කියන්නේ මානවකම එහෙම නැත්නම් අනුකම්පාව ඒ විදිහට තමයි තියෙන්නේ. නමුත් අපි අද ඉන්නේ වහ වහ අපිට ලැබිච්ච වෙලාවේ කොහොම හෝ අපි මේ හිත වෙන් කරගෙන අපිට ලබන්න තියෙන මේ සමත විදර්ශනා වශයෙන් ලබන්න තියෙන ඥාන ටික ලං කරගන්න ලැබිච්ච වෙලාවේ වටිනාකම තේරුම් ගත්ත මට්ටමක. එහෙම කෙනාට මේ පරානොද්දායතා පටිසංයුත්ත විතර්ක වගේ දේවල් වලට ධර්මයේ සඳහන් කරන්නේ වංචනික ධර්ම කියලා. ඒ ඇත්තටම කරන්නේ අපි කාලේ නාස්ති කරන එක විතරයි. ඒක නිසා අපි හඳුනා ගැනීම පමණක්ම ඇති. මෙන්න මේ සතුරා සතුරා වශයෙන් හඳුනා ගැනීම. හැබැයි සතුරට කඩා නොපැයි. ඒ වගේම සතුරට කිරිපොවන්නේ නැතුව මෙන්න මේකට කියනවා අපේ ශාසනයේ අපන්නක ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියන එකෙන් අදහස් කරන්නේ ඒක බොහෝමත්ම අමාරුයි තාමත් නෑ මේකට සුදුසු අර්ථකථනයක් දීලා ඒකට සාමාන්‍ය ආචාර්ය මතවල හැටියට එහෙම නැත්නම් මේ අටකතා මතය කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ දැන් Tamanට පරානුද්යයක පරිසංවේචකයක් ඇවිල්ලා. Taman දන්නවා දැන් භාවනාවේ කර්මණී හිත වැටිලා. අපි කල්පනා කරනවා මේ අසවල් පැත්තේ අසවල් කෙනාට අසවල් මෙහෙම ඒ බොහොම දුකකටපත් වෙලා අපි නිසා යාට යාගේ කම්පාව අනු අපේ හිත අනුකම්පාවටපත් වෙලා අපි යාට උදව් කරන්න කල්පනා කරගෙන ඉන්නවා. මේකට අපි කියනවා පරානොද්දායතා පරිසංගිත විතක්. මේ බව අපි දැනගත්තට පස්සේ අපි ඉහළ භාවනා ඥානයකින් බැලුවා නම් අපිට කියන්න තියෙන හිත පිට ගිහිල්ලයි කියලා. නමුත් පහළ මට්ටමේ ආගමික පැත්තෙන් බැලුවා නම් බොහෝම හොඳ මේ ආගමික හැඟීමක් අනුකම්පා සහගත හැඟීමක් කියලා. ඒක නිසා අපි මේ වෙලාවේදී ගන්න දෘෂ්ටි කෝණය හැටියට මේ විතක්කයට හොඳ හෝ නරක දෙකම දෙන්න පුළුවන් එකම මිනිහා ලෝකේ ඉන්න යෝගාවචරය විතරයි. භාවනා නොකරන එකනට මේකේ තියෙන ඒකාන්ත හොඳක් පමණයි. එහෙම නැත්නම් හොඳටම ලෝකේ අවබෝධ කරගන්න කෙනාට තියෙන මේකේ ඒකාන්ත නරකක් පමණයි. යෝගාවචරයා උසස් භාවනා දැනුමක සති සමාධියක ඉන්නකොට මේක නරක වශයෙන් දකිනවා. සාමාන්‍ය මේ ගොඩේ කට්ටියත් එක්ක කතා කරනකොට හොඳක් වශයෙන් දකිනවා. අන්න ওই විකියේක දෙපැත්තකින් බලන්න පුළුවන් මේ විතර්ක එනකොට අවිරුද්ධ ප්‍රතිපදා තමයි කරන්න තියෙන්නේ. කොහොඳයි කියන්නත් එපා නරක කියන්නත් එපා විරුද්ධ වෙන්නත් එපා. අපි මේකට කිසි කෙනෙක් එකයි කල් බලනවා කියන්නේ. ආහන මේ අවිරුද්ධ ප්‍රතිපදාව ඉතාමත්ම අඩියෙන් ක්‍රියාත්මක වෙන ප්‍රතිපදාවක් බුද්ධ ආගමේ බුදුහාමුදුරෝ බෝසතාණන් වහන්සේ වශයෙන් බොහෝම ජයයට ක්‍රියාත්මක කරලා මේ මධ්‍යම ප්‍රතිපදාව තෝරාගෙන තියෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීමට හොඳම හොඳ උපමානයක් වෙනවා මේ අවිරුද්ධ ප්‍රතිපදාව මොකද්ද කියලා තේරුම් ගන්නවා. මේකට තව වචනයක් යනවා කිට්ටුවෙන් යන එකක් මට හිතිචි කාර්යයට සාමීචි ප්‍රතිපන්න කියන එක. අපි පිරිසක් එක්ක වැඩ කරන යනකොට එක්කෙනෙක් කියනවා මේක කළ යුතුමයි. තව කෙනෙක් කියනවා මේක නොකළ යුතුමයි. ඉතින් තර්ක. කොමිටු රැස්කින් කියන්නේ ඕකට විතරයි. වෙන මොනවත් නෑ. ඉතින් ඒකකොට මේක සභාපති මොකද කරන්නේ? එතන මේක තේරුම් ගන්න කෙනා මොකද්ද කරන්න තියෙන්නේ? කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. මොකද ඒක ක්‍රියාත්මක කළා හෝ නොකළා හෝ කොමිටිය ඇතුලේ වාදයක් ඇති වුණොත් සියල්ලම පරාදයි. ආන්නේ වෙලාවේදී මේ අවිරුද්ධ ප්‍රතිපදාව ක්‍රියාත්මක කරනවා නම් කවුරු හරි අහනවා. දැන් ඔබතුමාගේ තීන්දුව ඔබතුමා මොකද කියන්නේ? නෑ නෑ තව ඉවර නෑනේ සාකච්ඡාව පොඩ්ඩක් කිව්වකෝ. තව අදහස් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා ප්‍රමා කරනවා. මේක මේ කල් බැලීමක්වත් එහෙම නැත්නම් කරහැරීමක්වත් මොනවාක්වත් නෙවෙයි. මේ කොමිටියේ සමගියක් තියාගෙන කට්ටියට මේක ටිකක් විවේකීව තේරෙන්නත් අරගෙන බුද්ධ ආගමේ උත්තරයන් වහන්සේලා ගරු කරපු ප්‍රතිපදාවක් මේ. මොකද මේක නෙවෙයි වැදගත් මාතෘකාවක් එකතු වෙච්ච. මේව මේ අනුමාතෘකාවක්. ඒ මත්සුකාවට සම්පූර්ණ කලුසුදු දෙයකට ඇවිල්ලා අපි ඒ වෙලාවේදී තීන්දුවක් ගත්තම සම්පූර්ණ ඒකිනෙකා අතර ගැටුම්. අපි තේරුම් ගන්න ඕනේ අපි මූල මාත්‍රිකාව. අපි මූල කර්මස්ථානේ වෙන එකක්. මේ අපි වාද කරන්නේ මොකටද? කිසිම තේරුමක් නැති අපේ ප්‍රතිපත්තියට හෝ අපේ ප්‍රතිවදාට අදාළ නැති මේ වෙලාවට ආපු ආගන්තුක මාත්‍රිකාව. ඒක සම්බන්ධයෙන් බලනකොට එක්කෙනෙක් කළු නම් එක්කෙනෙක් සුදුයි. මේක තමයි සජීවී ලෝකේ හැටි. ආන්නේ වෙලාවේදී සී කල්පනා ඇති කෙනා පඬිතයා. එහෙම නැත්නම් ඒ ධර්මය නැත්නම් ධර්මානුකූලව කටයුතු කරන එක නා අපන්නක ප්‍රතිපදාවට තමයි යන්නේ. සාමීච ප්‍රතිපදාව අපිට අවශ්‍ය කරලා තියෙන සාමී ඒ ක්‍රියාත්මක කරන එක ඕන කරන එක නෙවෙයි. ඒක අපි තවදුරටත් සාකච්ඡා කරමු කියලා සාමීචය. අපි සතුටු සාමීචය කරනවා කියලා කියන්නේ. ආන්නේ සාමීචයට යන්න නම් සෑහෙන උපේක්ෂාව පිළිබඳ දැනීමක් වෙන විදිහට කියනවා නම් අර පාපං පාපතෝ පස්සත කියන එක දැකලා එතන පොඩ්ඩක් නතර වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතන පොඩ්ඩක් ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ ලෝකේ කොච්චර උද්වේග කර ආයාස කර මොන මාත්‍රකාව ආවත් ඔහු තේරුම් ගන්නවා ධර්මයේ තියෙන මේ වගේ උත්තර. ආන්නේ උත්තර සඳහා මේ අපන්නක ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න අපි හිතවිල්ලක් එනකොට රාග, ద్వේෂ, මෝහ ඒ වගේ නම් පාපේ පාපේ වශයෙන් දැන ගැනීමත් ඒ පාපයෙන් නිදහස් වීමට විමුක්ත වීමට විරමණය සඳහා කටයුතු කිරීම දෙකම අවශ්‍යයි. මොකද මේක පැහැදිලිවම ආධ්‍යාත්මික ජීවිතයට හානි කරන්නේ. නමුත්තර පල්ලයන් කියපු අමර විතක්ක, ජනපද විතක්ක, ඥාති විතක්ක, පරානුද්යත පරිසංයුත් විතක්ක, අනවඤ්ඤාති පරිසංයුත් විතක්ක, ලාභ සත්කාර සංයුත් පරිසංයුත් විතක්ක එනකොට කල්පනා කරන මේක නෙවෙයි අපේ ප්‍රධාන මාතෘකාව. ඒ නිසා මේකට අපිට විරුද්ධ වෙන්න ඕන කමකුත් නැහැ. අපිට මේකට පක්ෂ වෙන්න ඕන කමකුත් නැහැ. මේක චිත්තානුපස්සනාවක් මේකේ තියෙන්නේ. මේක එනකොට මේකේ මුල දැනගන්න ඕනේ, මැද දැනගන්න ඕනේ, අග දැනගන්න ඕනේ කියලා ඉවසීමේ ශක්තියක් ඉන්නකොට හුඟ දෙනෙක් අපට දොස් කියන්නේ කියන දේවල් වලට අහුම්කම් දෙන්නේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ අපි නිකන් මේ සීතල ගතියක්, ඇල්මැරිච්ච ගතියක් පානවා කියලා. මේ ලාට වහා ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් ඒක සජීවී නැති ගැටයක් පේන තියෙනවා. මොම සර්වචනාංශේ මේක නම් පාරාසදී මහරහතන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අත අත්ෝ සමුප්පන්නේ අන්නෝ සයේත මත සායිතං කියලා කියනවා. මොකද මේ වගේ උද්වේගක මාත්‍රාවක් මත කියලා Tamanට තේරෙනවා නම් මේක තව තවත් ඉදිරියට යන්න යන්න වෙන්නේ අපේ මූල කර්මස්ථාන නැත්නම් මූල પરමාර්ථයක් පැත්තකට යනවා. මේ අතර සමගියකුත් නැති වෙනවා කියලා මලමිණියක් වගේ ගත කරන්නේ කියලා කියනවා. තේරුම් කරලා දෙන්න කියනවා මේ කොහෙද යන එකට මේ අපි පැටලෙලා තියෙන්නේ. ඒකදී මේ මතිමතාන්තරات වෙනසක් තිබ්බට අපි එකතු වෙන්නේ ඕකට නෙමෙයි. මොමේ මූල પરමාර්ථය ඕක නෙමෙයි. මේ මූල પરමාර්ථය බේරගන්නත් අපි සමගියත් රැකෙන්නත් මේ ප්‍රධාන වෙන කෙනා තුල මේ මේ විදිහට මලමිණියක්සේ ඇස් ඇත්තේ අන්ධේ කුසේ ගත කරන්නේ කියලා කියනවා. කන් ඇත්තේ නමුත් බීර කුසේ කතා කරන්නයි කියලා කියනවා. ඇඟේ පැත්තේ හයිය තිබ්බත් කොන්දේ අමාරු කියන කෙනෙක් වගේ කතා කරන්නයි කියලා කියනවා. යම්ම විදිහකට බේරෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මලමිණියක් ඒ පැත්තකටලා ඉන්නේ කියලා කියනවා. බාහන බුදු ආශ්‍ර කොච්චරක් දුරට මේ ධර්ම සාරාංශකේ කල්පලක්ෂයක් කරලා මත වෙනකොට මොන්න තරම් උද්වේග කරද මොන්න තරම් වහා තීන්දුවක් එළවෙන සුළුද ඒ එළවෙන සුළු තීන්දුව තියේදී අපේ මේ නිවන් සංකල්පේ අපේ මේ නිස්සරණ ආධ්‍යාසය රකින්නයි කියලා කිව්වහම දරුගබක් රකින්න මවකට වැඩි බොහොම අමාරුයි. කිරිවදින ගොයමක් රකින්න ගොවියෙකුට වැඩි බොහොම අමාරුයි. මේ සාමාන්‍ය බුද්ධිය නැතුව අපි මේ පරියන්කේ ඉඳලා යම් චිත්ත සමාධියක් ඇති කරගෙන මේ හැය පිළිබඳව දන්නේ නැතුව අපි එළියට ගිහිල්ලා දවසට 23ක් භාවනා කරත් මේ කයක් තුළ මේ ටික ආවට පස්සේ මොන තරම් අවුලක්ද වෙන්නේ කියලා කල්පනා කරා. මේවට නෙමෙයි අපි මේ මේ මූලස්ථානයේ යුත්තේ. නමුත් අපි දැන හෝන දැන මෙවැනි වංචනික ධර්ම වලට විශාල වශයෙන් කාලය ගත කරනවා. හොඳට පොඩ්ඩක් හිතලා බලන්න ජන ධන සංනිවේදනය ගැන. මොනවද මේ අත කරන්නේ? කවදාකවත් Tamange වැඩක් බලන්නේ කවදාකවත් ප්‍රශ්නයක් විසඳන පැත්තක් බලන්නේ කවුද වැඩිපුර මොනවද ඉල්ලන්නේ ඒ දේ දෙනවා. සර්වඥාති දේශනා කළ තියෙනවා කරනවා නම් කතා දස කතාවෙන් කරන්න කියලා. අප්පිච්ච කතා, අසන්තුට්ටි කතා, අලෝභ සංගීත කතා, අදෝස සංගීත කතා, අමෝහ සංගීත කතා ආදී වශයෙන් ඒක කවුරුත් උනන්දු කරවන සුළු. විරි ආරම්භ කතා. මේ 32ක් කතා දෙන්නා දීලා තියෙන ඒවා තිරස්චාන කතා කියලා. කුමාරිකාවන් ගැන කතා, යුද්ධ ගැන කතා, හොරකම් ගැන කතා, ජනපදවල කියන කතා, වසංගත ගැන කතා, අවුව ගැන කතා, වැස්ස කතා. ජීවිතේ ලැහෙන්දාන කල්පනා කරලා බලන්න අපි කතා කරන දේවල් වලින් කොයි ටිකද වැටෙන්නේ ওই කියන දස කතා වස්තුවට එහෙම නැත්නම් අර 32ක් කතාවට මේ කතා කරන්න කරන්න අපි කරන්නේ අර පොහොර නොදන්නේ යුතු වසා වනසා දන්නේ යුතු ඒ තරක රාශියකට පොහොර දාන එකනේ බුදුරජාණන්ගේ දේශනා කළ කියනවා ධම්මී වා කතා අසියෝ වා තුන්ී භාව කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්ය තුෂ්ණීම් භාවයෙන් ඉවසන්දී කියලා. ඒ අර මට <clears throat> උගන්වපු මහත්තයෙක් කතා කරලා කියන එකේදී මම හිතන්නේ 80 විතර වගේ එයා කියනවා ඔය බුදුහාමුදුරුවෝ කියනකෝ දෙකස් කතා ලයිස්ට් අරගන්නේ කියලා. යුද්ධ කතා, කුමාරි කතා, හොර කතා, හොඳම පත්තරයකට සබ්බේ ගිටර්ස්ලා 32ක් ඉන්නවලු ওই 32 විතරක් මොහයන්. එක්කෙනෙකුගේ වැඩිම දයන කුමාර ගැන හොයන එක විතරමයි. වෙන මොනවාක්වත් තව කෙනෙකුට කියන යුද්ධ ගැන කතා. තව කෙනෙකුට කියන භයානක අපරාධ වෙච්ච ඒවා රටට හෙලි කරන එක. තව කෙනෙකුට කියන කාලගුණය ගැන කතා. ඉතින් මේක මේ භාවනා කරපු යෝගාවචරෙක් හිටියා අවුරුදු දෙක තුනක් වගේ. තාමත්ම ඉඳගත්තාම බය තුනේ වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. මේ නිසන් වනේ මොන ප්‍රශ්නයක් ආවද දැන් කවදාහක්වත් ඇඟේ කරගත්තේ නැහැ. පැවිදින අදහසක් තිබුණා. පස්සේ මිනිසාට අම්මා තාසන් ඉද නිසා මම ඊළඟ තියෙන සල්ලි ටික අරගෙන ගියා ගෙදර අම්මට උපස්ථාන කරා. එයා කිව්වා ඒක මගේ දෙන්න ඕනේ. පැවිද්ද මට පස්සේ දාන්න පුළුවන් කියලා ඒකට අපි එකඟ වුණා. පස්සේ ගියාට පස්සේ අම්මා අසනීපලා නැති වෙයි කියලා හිතුව උපස්ථාන නිසා අම්මට පණ ආවා. ඒ නිසා මිනිසාට ආපහු වෙන පණ වුණා කිව්වා හරියම හරි එනවා. ඊයාවට පස්සේ මම කොහොමද පාස්වාස්තේ විස්තර කියන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ රටේ தত্ত্ব ගැන අපි මේ භාවනා කරන ලෝකයක්. රටේ කියනවා ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. මේ සම්පූර්ණ කලසූ දෙකක් තියෙන්නේ. ඒ නිසා මිනිසුන් ඉතාමත්ම දුෂ්කරයි. රටේ යුද්ධය. වෙන නැති බැරි කමක් තියෙනවා. මුදල යගේකුත් නැහැ. මේ හැම වෙලේම දුකෙන් තමයි මිනිස්සු ගත කරන්නේ. ඒ වුණාට හැම කෙනාම පත්තරේ නම් කියනවා කියන්නේ. පත්තරේ කියවුවා බත් වේලක් කෑවටදී බඩ පිරෙනවා කියනවා. ඒ තරමම මිනිස්සු මේකට අබ්බැහි වෙලා තියෙන්නේ ඒ තරමටම ලංකාවේ පත්තර තියෙනවා. ඒ තරමම රේඩියෝ එකේ channels තියෙනවා. ටීවී එකේ channels. ඉතින් මේ වගේ මොකද්ද කරන්න කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අහලා බලන්න. ඔය හය જાතියට හෝ අර දෙචිස් කතාවට හෝ වැටෙන කතාවක් නැත්නම් අදිට බත් කාලා වැඩක් නැහැ. අහන්න මේපාය මේකද? එහෙම නැත්නම් වැට උඩ කකුල කියන අල්ලපු ගෙදරින් හරි අහගෙන ඉන්න ඕනේ මොකද්ද කක්ක මේ තරමටම මේ මේ චිත්තානපසනාව කියන අර රාග දෝෂ මොහ හිතිවිලි නැති විවේකී අවස්ථාවක තියෙන නම්බුවක් එහෙම නැත්නම් මේකට ආයාසයෙන් අපි ඇදලා දාගන්න කුණු කන්දරාවක් දිහා බලනකොට කායානුපසනාවෙන් වේදනානුපසනාවෙන් හදාගත්තේ නැති හිතකින් කවදාකවත් මේක කරන්න පුළුවන් දෙයක් විදිහට වැටෙන්නේ නැහැ ඔය කායानुපස්සනාවේ අපි ගන්න ආනාපානෙ යම්ම ප්‍රමාණයක හදාගෙන ඒ පුදුල තේරුම් ගත්තොත් මේ ගත්ත ආරම්මණය හොඳටම ගෙවලා ඒ තුලින් එන තියෙන නීවරණ නතර කරලා මේ හම්බෙන උපේක්ෂාව මොන්න තරම් වටිනවද මොකද මේ වෙලාවේ කයෙන් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කාය දුස්චරිත වෙන්නේ නැහැ වාචික දුස්චරිත නැහැ මේ කියන එකම හිතක්යක්වත් නැහැ. ඒක හිතාගන්න බැරි දෙයක් මේක හරියට දුවන අස්සෙක් උඩ අල්පෝහු ගෙඩියක් තියපා වගේ තනක්. එවැනි තියෙන එවැනි පිරිසුදු කරගත්ත මේ හිත ඊ ගාව චිත්තක්ෂණයේ අම්මා මරණ ධර්මයට බුදුන් යන්නේ ලේ හොලන් කරමට කෙලෙසෙන්ද මොන්න තරම් ශීඝ්‍ර වෙනස් වෙනවද? ඒ වෙනස් වෙන්න හේතුව අපි මෙන්න මේ වගේ පුංචි දේවල් මේ පරානුද්යය සාපාර සංවිත විතක්කයක්. ලාභ සත්කාර ලැබීමේ විතක්කයක්. එහෙම නැත්නම් ජනපද විතක්කයක් ආපම අපිව ගණන් ගන්නෑ. ඇත්ත තමයි ඒක ගණන් නොගත යුතුයි. නමුත් අනිවාර්යයෙන්ම දැනගත යුතුයි කියන එකයි මේ ධර්ම දේශනාවේදී ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඒක ලොකු බරපතල අපරාධයක් විදිහට ගණන් ගන්නත් වෙනවා. හැබැයි මේවා නොදැක ගණන් නොගෙන ඉඳලා නම් කවදාකවත් චිත්ත විසුද්ධිය. හිතන්න අමාරුයි. ධර්මයේ වුණත් බුදුරජාණන් දේශනා කළ තුන ධම්මෝපි වූ වික්කවේ පහතබ්බෝ පගේවා ධම්මෝ කියන මේ ධර්මේවත් අල්ලන්න එපයි කියලා කියනවා. මේකත් ඔබලා කතාරින්න වෙනවා. එහෙනම් අධර්මය ගැන කුමන කතාවද කියන්නේ? නිසා බණ පොත්වත් කියවන්න එපයි කියලා කියන විපස්සනා භාවනා කරනකොට මොකද කියවන්න ඕන කරතන විපස්සනා කතාවක් පමණයි ඒකෙදී ওই වගේ හුරුතලෙට එහෙම නැත්නම් මේ ආවට ගියාට කරන දේවල් වලින් වෙන හානිය හොඳට දන්න නිසා. නමුත් ඒක මරණ තණ්ඩුමකට වැඩිය අමාරුයි. මේ පත්‍ර කියවන්නේ නැතුව ඉන්න එක. රේඩියෝ නායින් එක. ටෙලිවිෂන් නොබලා ඉන්න එක. ඉතින් යෝගාවචරය කියලා කියන කොච්චර වන්දනීය පූජනීය තත්ත්වෙක්ද කියලා හිතනද මේ මිනිස්සේ කියවයි වෙන් වෙලා ඉන්න පුළුවන් නම් ඒකලත් වෙලා මේ කායानुපස්සනාවකින් වගේ නීවරණයෙන් තොර හිතක් දෙවියෙකුට ප්‍රඥෙකුට හිතා ගන්න බැරි. හරියට මහා බෝධි වතුර වේලුවා වගේ. මහා බෝධි රළ නතර කරා වගේ. මේකන කාට පස්සේ අපි කොච්චරක් කගේ කරන්න ඕනද? ඒ වගේම තමයි වේදනාන පසනාවට අපි පස්සේ දුක් වේදනා සුඛ වේදනා කියන මේ දෙකේ කොල්පිච්ච දෙකත් පාගන වගේ. අරක යනකොට මේක උඩ එනවා මේක යනකොට ඒක උඩ එනවා ඉඳලා. කවදා හෝ අපි අදුක්කම සුඛ වේදනාව දැනගත්ත දවසක මොන්න තරම් සාන්තියක්ද කියේ. උකටයි කියන්නේ ජීවිත ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් මේ සුඛය. එන්න මේ වගේ තමයි විතක්කවලද අපි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒ නැත්නම් මේ අපි ගත්ත මාත්‍රකාවේ තියෙන විදිහට සරාග හිතවිලි, සදෝස හිතවිලි, සමෝ හිතවිලි. තුරු කරාට පස්සේ අපේ හිතේ තියෙන ඉන්න චැටර් එකක් නැත්නම් නිතරම පිටිපස්සෙන් දෙන දෝංකාරයක්. ඒව ටික වර්ග කෙරුවොත් මේ හැයර තමයි වැටෙන්නේ. නිසා අපිට අඳුර ගන්න පුළුවන් නම් මගේ හිත මේ දුවන්නේ මෙන්න මේ විකක්කේ දිගේ. මේක බුදුහාමුදුරු කියලා කියනවා මේකට කලබල වෙන්න එපා. නමුත් මිනිහා නම් කළා තියාගන්න. අර අපරාධකාරෝ IRC නම්බරේ වෙනවා. එයා මෙන්න මෙහෙම කෙනෙක් පෙනු පෙනුමට නම් පරානුද්යතා පරිසංගිත බොහෝම මහත්ම ගතියක් තියෙනවා. බොහොම හොඳයි. සබ්බේ මිනිස්සු හොඳයි කියනවා. නමුත් භාවනා කරන කෙනා දැනගන්න ඕනේ වංචනික ස්වරූපයෙන් වැඩ කරන්න පටන් අරගත්තාම බොහොම ඉක්මනට මේක තුලින් රාග දෝෂ මෝහ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවුවා පිළිබඳව සැලකිලිමත් වෙලා අපේ කය වය හිත කියන දෙක සංවර කරාට පස්සේ හිතේ මේ தත්ත්ව ප්‍රකට වෙන්න ගන්නවා. ඒක බණ ඇහුවට පස්සේ තවත් ප්‍රකට වෙනවා. ඒ වගේම කල්පනා කරන්න කරන්න ඇත්ත නෙවෙයි කියලා හිතෙනවා. ආන්නේ වුණාට පස්සේ අපි මේක පිළිබඳව පොඩි අවධානයකින් ගත කරන්න ඕනේ. මෙහෙම නැතුව මේවා පිළිබඳව තැකීමක් නැතුව නිතර ප්‍රපංච ක්‍රම හිතවිලි සහිත වෙනවනම් කවදාකවත් හිතේ අර කියන ඒකාග්‍රතාවයක් සමාධියක් සමාහිත බවක් එන්න බෑ. නිසා මෙවැනි කර්ම දැන ගැනීම සුතමයේ වශයෙන්, චින්තාමයේ වශයෙන් භාවනාවට දක්වන අනුග්‍රහයක්. නමුත් මම නැවතත් මතක් කරනවා බුද්ධම මදහත් හිතකින් අපේ ආචාර්යවරු සඳහන් කර තියෙනවා මේකට අපන්නක වෙන්නේ කියලා. අවිරුද්ධව ගත කරන්නේ. හැබැයි මිනිස්සයා පෙනී පෙනීමට මේ මහත්ම ගතියක් පෙන්වනවාට යෝගාවචරයාගේ භාවනාවට මූල කර්මස්ථානයේ සිද්ධ දැමීමට ප්‍රධානම හතුරෙක් වෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට ආනාපානී කරගෙන යනකොට අපේ හිතේ නිතරම ඒක මොකක් හරි හිතවිල්ලකින් වගේ එක්ක පටලැවෙනවා. ඒක රාග ద్వේෂ මෝහ වලට සාධාරණ නම් අපි ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අනික් හිතවිලි ආවට ඒව එනේ නෙව මෙනේ කරමින් ඒව දිගේ දුවන්න යන්න එපා. දුවන්න යන්න නැතුව අපි බලන්න ඕනේ ඒව ප්‍රතිස්ථාපනය කිරීමත් නම් මූල කර්මස්ථානේ ස්ථාපනය කරන්න ඕනේ. සති ප ဋ ාණ කියලා කියන්නේ සතිය හොඳට ස්ථාපනය කරන්න. ස්ථාන ධාන කියන වචනේ තමයි මේක වෙන්නේ. ඒක කරන්න කරන්න තමයි හිතවිලි අර පැත්තෙන් මිලිකලා යන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා උංගා කටපුංචි බෝතලයක් ඔය සෙන් කුප්පියක් වගේ එකක් අරගෙන ඕක ඇතුලේ තියෙන වාතය අයින් කරන්න අපිට ඕනේ නම් අපිට කරන්න තියෙනකොට වතුර පුරවන එකයි. වතුර පුරවන්න පුරවන්න පුරවන පුරවන වතුර ප්‍රමාණයට අරක වාතය අයින් වෙනවා. නමුත් අපි දන්නවා ඔය කටපුංචි කුප්පියට වතුර පුරවන්න බෑ. බොලකට ඇල්ලුවාට වතුර පිරෙන්නේ නැහැ. එකක් කරන්න පුළුවන් කුප්පිය රත් කරලා වතුරට දැම්මොත් රත්විච වාතය ප්‍රමාණය හැටියට වතුර ඇද ගන්න ගතියක් තියෙනවා. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ පුංචි පොල් කෙන්දක් රිංගවල කටින් අර පොල් කෙන්ද දිගේ පුංචි වතුර කඳුල කඳුල කඳුල කඳුල ඇතුල් කරන්න බොහෝම සීරුවේ. ඇතුල් වෙන වතුරට සාපේක්ෂ ප්‍රමාණයක් වාතය පිට වෙනවා. මේ අපේ හිත මේක නිතරම මේ වගේ චිත්තානුපසනාවට අදාළ කාරණා රාශියකින් පිරීලා තියෙනවා. ඕකට විරුද්ධ වෙලා දඟලම් පියන්න බෑ. අපිට කරණ තියෙන ඒ වෙනුවට කායानुපසනාවේ පුරවන්න ඕන. වෙන විදිහට කියනවා නම් මේ නාම ධර්ම හදන්න නම් රූප ධර්ම ටික හදා ගන්න ඕන. මොනවද රූප ධර්ම කියලා කියන්නේ? වායෝ ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව. කායानुපසනාව කියන්නේ නෝකයි. ඒක හොඳට පෙළ ගැහෙනකොට, ඒක හොඳට කීකරු වෙනකොට, ඒක හොඳට වශී කරගන්නකොට ඉබේම හිතේ මේ ලක්ෂණ පේන්නත් පටන් අර ගන්නවා කීකරු වෙන ගතියකුත් තියෙනවා. නමුත් ඒක අමතර එහෙම නැත්නම් අමර ගතියක් තමයි අපි හුඟක් වෙලාවට මේ හිත හදන වැඩ පිළිවෙල ඉස්සර කරන්න හදනවා කායන පසනාවට වැඩියි. හිත පිළිහිතිලි දිහා බලන ඉන්නවා කියයි. එහෙම නැත්නම් මම වේදනාන පසනා කරනවා කියයි. චිත්තාන පසනා කරනවා කියයි. මොනම දෙයක්වත් කරන්න දෙයක් ඕනේ නැහැ. කරන්න තියෙන අර කායන පසනා ටික හොඳට කරනකොට චිත්තානුපස්සනාවේ ජවනිකාටික පේන්න පටන් ගන්නවා. ඒක කෙරේ. ඒකට ගියොත් වෙන්නේ මොකක්ද අර කරගෙන යන කායනුපස්සනාව හැලෙනවා. කරගෙන යන කායනුපස්සනාවේ අරමුණෙන් හිත කැඩෙනවා. කැඩිච්ච ගමන් චින්තාමය ඥානකා සුතමය ඥානවලින් පිරෙනවා. ඒ නිසා මේ චිත්තානුපස්සනාව කොටසට එනකොට කායනුපස්සනාවේ සූර භාවය මතින් තමයි චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. චිත්තානුපස්සනාව හොඳ කොටහක්. මොකද නාම ධර්ම ගැන කතා කරන්නේ. නමුත් නාම ධර්ම ගැන කතා කරනකොට ඒකේ ප්‍රතිඵල ගන්න නම් කායනුපස්සනාවේ යම් හික්මීමක්, යම් චර්යාවක් ඇති කෙනෙකුට පමණයි කරන්න තියෙන්නේ. අර මේ ජනපද හිතක් ආදී මේ හය හිතක් වලට අමතරව රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි ගැන කතා කරනකොට කීවිතු කාරණාවක් තියෙනවා. ඒ මොකද අපි සාමාන්‍ය භාවනා නොකර සිල් රැකගෙන ඉන්න කාලේ නැත්නම් සදාචාර ආචාර සම්පන්න ජීවිතයක ඉන්නකොට අපිට මේ රාග දෝෂ මොහ හේතු පිළිවෙලට වඩා භාවනා කරන්න ගියාම ඒවා කුපිත වෙන ගතියක් තියෙනවා. භාවනා කරන්න පටන් ගත්තාම කවදාකවත් නැති රාග හේතුලි මතුවෙන්න පටන් ගන්න ගතියක් එනවා. ඒ වගේම ද්වේෂයත් මතුවෙන ගතියක් තියෙනවා. මෝහය කියලා කියන්නේ මට මෙච්චරම නිින්ද යනවා නේද? මට කිසිම දෙයක මේ වගේ පාලනයක් නැහැ නේද කියලා තමයි තමන් දෙස් දෙමි Tamanට පාලනයක් නැති බව දැනෙන හිතවිලිත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳවත් යෝගාවචරය සැලකිලිමත් වේකී මම නැවතත් මතක් කරනවා මෙන්න මෙවැනි දේවල් භාවනා නොකරපියත් එක්ක කතා කරන්න ගියොත් තවදුරටත් අවුල්ලා පාසයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන භාවනා කරපො තමන් වැඩි සති සම්පජඤ්ඤය ඇති යෝගාවචරයක ගුරුවෙක් එක්ක කතා කරොත් ඒ අත්ෝ මේකෙන් ගොඩ යීමේ ක්‍රමය කියලා දෙනවා. ඒක මහ පුදුම සංකල්පයක් සම්දර්භයක් මේකේ ඉස්සර මම හරියට මේකට හිනා වුණා. ඒ කියන්නේ අපි ඔය මුදිරි කියනකොට යාළුවෙක් කියලා ඒක අපි භාවනා කරන කාලෙක නෙවෙයි. ඒ යාළුවා කිව්වා මම අපේ අම්මා තමයි හවල් පංගම් ප්‍රධාන දායකාව. මම මොකද කරන්නේ කොච්චරක් පංගලේ මචං ගමන ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ වංගලෙම තමයි ඉන්නේ. ඉතින් මං කෝ කමන්නේ මොකද වෙන්නේ නෑ. පන්සල් ගියාම මේ භාවනා කරනවා. ඒක මොකද්ද භාවනා කරන්නේ? මෛත්‍රී භාවනාව. කොහොමද දැනගන්නේ කියලා. භාවනා කරන්නේ දවස් වගේ නෙමෙයි භාවනා කරලා ගෙදරේ ගෙදරට එන්නෙම බැනගෙන කිව්වා. ඒකකට ගන්නවා කියලා මෛත්‍රී භාවනාව තමයි කරන්නේ. ඇත්තම කතාව ආයේ මොකුත් නෑ සුද්ධ සිංහලෙන් ඔය කතා කරන්නේ ඕක තමයි සිද්ධ වෙන්නේ. අපි මෛත්‍රී කරන්න පටන් ගත්තොත් පුදුමාකාර විදිහට ද්වේෂය විසින පටන් ගන්නවා. ඒ වගේම රාග ద్వේෂ හිතිවිලි මොහි හිතිවිලි කුච්ච දාන්න පටන් ගන්නවා. ඒක නිසා අපි හිතන්නේ බුද්ධෝත්පාද කාලයක නොවී නම් අපි කොහොමද ගොඩ එන්නේ? අපි කොහොමද මේ ප්‍රශ්නෙට ගොඩ එන්නේ කියලා. ඒ නිසා චිත්තානුපස්සනාවට ගිහිල්ලා එතන චිත්තානුපස්සනා කියන කොටස් අර කායනුපස්සනාවේ ආලෝකය. නැත්නම් මේ ඇතිවිච්ච සාන්ත හිතකින් බලන් හිටියොත් මේක කවදාකවත් මිනිසෙකුට ගොඩ එන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ. සරුවචන් වහන්සේ මේ බෝසතා සාධු සම්භාර කරන කාලේ කොහොම මම මේක ගොඩගෙනවා කියලා මම බුදු වෙමි කියන එක හිතාගත්තද කියලා හිතන්න බෑ. මොකද පුදුම සංකීර්ණ මේ පතයක් මේකේ තියෙන්නේ. සරල වේචී වගේ මෛත්‍රී කරනකොට ද්වේෂය යට යන්න ඕනේ. භාවනා කරනකොට රාග ද්වේෂය යට යන්න ඕනේ. අනේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඒ නිසා සාමාන්‍ය ලෝකේ කතාවක් තියෙනවා භාවනා කරනකොට පිස්සු හැදෙනවා කියන්නේ. ඇත්ත. ඒ කියන්නේ මේ වගේ දේවල් මනුස්සයෙක් කතා කරද්දී කියනවා අනේ මේ මනුස්සයා ඔච්චර කල් හොඳ හිටියා දැන් ඉන්නකොට බලනකොට භාවනා කරන්න ගියාම මේ හොස්පලන් ඉන්නත් යන්න බෑ. අනිවාර්යම වෙන දෙයක්. මං ඉස්සර හරියට hina වුණාට ඒ කරගෙන කරගෙන යනකොට පහළ වෙනකොට ඒක අපි මොන තරම් අනාත්මීය සත්‍යද කියන. අපිට කොහෙද පාලනයක් තියෙන්නේ? ඒ පාලනය කරන්න ආනකොට පාලනේ ගිලිනවා. ඒක නිසා අපි මේ කාවංකව කතා කරනවා නම් ඇත්තට බලන්න ගියාම කොයි පද්ධතියෙත් මේක තියෙනවා. අපි දන්නවා ලෙඩකට බෙහෙත් බොන්න ගියව සිංහල ලෙඩකම අනිවාර්යයෙන්ම ලෙඩේ වැඩි වෙනවා. පළවෙනි බෙහෙතෙන් කරන්නේම ලෙඩේ වැඩි කරන එක තමයි. ඒ වගේ තමයි අපි මේ රාගය එනනම් ද්වේෂය මෝහය අපි මේ කියන මේ චිත්තානුපස්සනා කියන විදිහට සරාගංවා සදෝසංවා සමෝහංවා මේ හිතිවිවල කිපීමක් ඇතිවීමම භාවනාව වැඩ කරන බවට ලකුණක්. නමුත් ඒකෙන් අපි කොහොමද ප්‍රවේශම් වෙන්න ඕනේ කොහොමද මේක කටයුතු කරන්න ඕනේ කියන එක හැම වෙලාවෙදීම ඒ ගුරුවරුත් එක්ක කතා කරනවා නමුත් මේකදී කාන්තා පක්ෂයේට බරපතල අසාධාරණයක් තියෙනවා මොකද ගියත්තන්ට මේව කතා කරන්න කෙනෙක් නැහැ කාන්තාවන් කාන්තාවන් සමග කතා කරන්න හම් වෙන්නේ නැහැ පුරුෂ පක්ෂයේ කියලා කතා කරන්න ගියාම විශාල අර සංස්කෘතිකමය ගැප් එකක් තියෙනවා ඒ නිසා කවුරු හරි කතා කළොත් ඒ පුදුම ලබන්දියාකින් ගඹුරකින් ඒකට උදව් කරන්න හිතනවා අනේ කොච්චර අමාරුද මේ වගේ දෙයක් කෙරෙන්නේ. එහෙම නොවුනනම් මේක අපි යට කරගෙන සංසාරේ කොච්චර කල් අපි යනවද? ඒක නිසා මේ වගේ කාරණාවල් වලට දක්වම අපේ කමඨාන් සුද්ධ කිරීමේදී ඒ කීතුනක විද්‍යවල් කාරණා දැනගන්න අර කායන පසනා වේදනාන පසනා ක්‍රමයේදී අපි sannivedana ඍජු කරගන්න ඕනේ. ඒ ඍජු කරගෙන තමයි අපිට හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ ඒක භාවනා දෝෂයක්වත් එහෙම නැතු මේ අපි සති සමාධි රැකීමක්වත් නැත්නම් මේ වෙන එකක් නෙමෙයි මේ කෙලෙස් වල ස්වභාවයෙන්ම. ඒකට අත කිප්ප ගමන් කිපෙන. කර්මන ඉන්න තාක්කල් මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒක නිසා අපි කල්ලාතෝම සීලයක පිළිපිටනකොටම අපි සීලෙ පිළිපිටන්න සුදුසුකම් නැතුව නෙමෙයි අපි සීලෙක පිළිපිටන්නේ. අපි දැනගන්නවා එනි සීලයක් හා දෘෂ්ටියක ඍජු භාවයක් නැතුව මේ භයානක දෙයට අත තිබ්බොත් කොයි අතින් කඩලා යනවද දන්නේ. එනිසා අපි දැඳීමක් ඇති කරගන්නවා සමාදාය සික්කත සික්ඛාපදේශු. උවමනාවෙන් ඉදිරිපත් කරලා සිල්පද ඉල්ලාගෙන සමාදන් වෙලා ඒ වගේම අපි දෘෂ්ටියක් ඇති කරගන්නවා කළ කළ දේ ඵලඵල දේ අඳුම තරමේ. සුදු මේ විදිහට සම්‍යක් දෘෂ්ටිය ඍජු කරන්න ඕනේ කියලා කායනුපස්සනා කරනවට වැඩිය චිත්තානුපස්සනාට ගියාට පස්සේ මේ විචල්්‍ය භාවය ඒකේ තියෙන වාෂ්පීකරණ ගතිය ඉතාමත්ම වැඩි. හිතා ගන්න බෑ. කයේ නම් තියෙන්නේ කල්ලාතු කියන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. වේදනාවෙත් ඊට කිට්ටුපත් තියෙනවා. නමුත් චිත්තානුපසනාවට ගියාට පස්සේ ඉතාමත්ම අමාරුයි. ඒක නිසා යර කායනුපසන වේදනානුපසන චිත්තානුපසන ක්‍රමයට මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගැඹුරකට ගැඹුර කියන එක අදහස් කරන්නේ ඒකේ තියෙන මේ සුළු සූක්ෂම භාවයේ ඉතාමත්ම සිත මේ චිත්තක්ෂණේ සරාග ඊගාවකේ විකරාග වෙන්න පුළුවන්. මේ චිත්තක්ෂණේ සදෝ ඊගාව චිත්තක්ෂණේ මේක දෝෂ වෙන්න පුළුවන්. කිසිසේත්ම ඒක මේ හිතේ ස්වභාවය. ඉච්ඡා කරන්න බෑ. සර්වචන්ස දේශනා කරලා තියෙනවා විචිත්‍ර දේවල් අතරින් අන්තිම විචිත්‍රම දේ තමයි චිත්තය. බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා මහණුන්ගේ සාමණේරලාගේ මහණෙමලා දැකලා තියෙනද චරණ චිත්‍රය කියලා. ඒ කාලේ තිබුණු ප්‍රසිද්ධ ක්‍රමයක්. මේ ස්වාමීන් වහන්සේලා අපේ ආවාදනාට වගේ ඔව් කියලා කියනවා. ඊට පස්සේ කියනවා මහණෙමේ චරණ චිත්‍රය වඩා විචිත්‍ර දෙයක්මයි හිත. ඒ නිසා මේක පදනම් කරගෙන මේක අදහගෙන ගියොත් නම් කවදාකවත් අපිට අපේ තීන්දුව හරියයි කියලා හිතන්න අමාරුයි. මේක ආදාහන් නැතුව ගිහිල්ලත් බෑ. නාම ධර්ම අදහන්න නැතුවත් බෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි රූප ධර්ම පිළිබඳව ගුරුසු දෙය පිළිබඳව පුළුවන් තරම් ශික්ෂාගාරක වෙලා ඒක මුලමඳාක දැකගෙන ඊළඟට වේදනාව පිළිබඳ මුලාක දැනගෙන මුග මුලමඳාක දැනගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා මේ චිත්තානුපස්සනාවේ තියෙන තාමත්ම යොහුසුළු බව සූක්ෂම භාවය අනුව අපි වැටෙන්නේ නැතුව අපිට මේ ඍජු භාවයකින් මේ භාවනා අධිකර කරගෙන යන්න. ඒ නිසා මේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ ගැඹුරක් බව. ඒකකින් අලුතින් කියන දෙයක් නෑ. අපටත් මේ වෙනකොට භාවනා මේ මේ දේශනා 11ක් පහු වෙලා තියෙනවා. ඒ නිසා කිසිම කලින් කරපු දේශනාවක් අමතක කරලා මෙතන ඉඳ බෑ. ඒක සෑම දෙයකින්ම ඇතිවෙච්ච ඒ ගැම්ම, ඒ වයින් ඇති කරගත්ත පරිචය, ඒ වගේ සාමාන්‍ය බුද්ධිය තේරෙම ඇති කරන ගියාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඉන්න සරාග හිත, ඉන්න වීතරාග හිත. මෙන්න සදෝස හිත මෙන්න හිත දෝස හිත මෙන්න සමෝ හිත මෙන්න දීකමෝ හිත ඒකෙදී අපිට මේ මේ අර්ථ වශයෙන් පදගත අර්ථ වශයෙන් දරගන්න ඕනේ සද්දෝස සරාග හිත සහ විතරාග හිත කිව්වහම මුළු ලෝකෙම තමයි රාගයේ සහිතයි නම් අපි ඒකට කියනවා රාග හිත කියලා ඒ රාගය නැතුව ද්වේෂය තිබ්බත් මෝහය තිබ්බත් අර කියන විතරක කොයි එක තිබ්බත් ඒවා හේරු වැටෙන්නේ විත දෝෂයි හොඳට තේරුම් අරගන්න. ඒ නිසා වීත දෝෂ හිත කියලා කියන්නේ වීත රාග. වීත රාග හිත කියලා කියන්නේ මේ රාගය නෑ. නමුත් අනික් කෙලෙස් ඕන එකක් තියෙන්න පුළුවන්. ඒකෙන් තමයි වීත දෝෂ සදෝෂ. දෝෂ සහිත හිතවිල්ල සහ දෝෂ රහිත හිතවිල්ල කිව්වට දෝෂ රහිත හිතවිල්ල කියලා කියන්නේ සුද්ධ හිතවිල්ලක් කියලා හිතන්න නරකයි. දෝෂ රහිත කියන්නේ ද්වේෂය නෑ. නමුත් මෝහය තියෙන්න පුළුවන්. රාගය තියෙන්න පුළුවන්. ඒ වගේම මෝහ සමෝහ මේ විෂමෝහ කියවම මෝහය සහිත සහ මෝහය නැති. ඒක නිසා අපට අපි රාග චරිතයක් කියලා හිතමු. රාග චරිතයක් නම් අපි බලුවොත් අපිට පේන්න තියෙන්නේ ඕ රාග චරිතේ උනාට රාග හිතවිලි කියන බොහොම නිංගිතයි. අනික හුඟක් වෙලාට තියෙන රාග හිතවිලි නෙවෙයි. නමුත් රාග හිතවිල්ලෙන් ඇති කරන කැළල රාග හිතකින් ඇති කරන බලපෑම අධික නිසා මේ රාග හිතින් රාග චරිතයක් කියලා කියනවා. නමුත් උගාක් ලාඩ හිතවිලි බලපුවාම ඒක වැටෙන්නේ ඉච්ඡර බරපතල අකුසල් සහිත හිතවිලි නෙවෙයි. නමුත් අර බරපතල අකුසල් සහිත හිතවිලි වලින් අනෙක් සෑම දෙයක්ම මත ගන්නවා. ඒ නිසා හොඳට හිතවිලි දිහා බලනකොට ඒ හිතවිලි වලට ඇත්තටම පණ නැති බවක් අනාත්ම බවක් මෙවුවා අඳුනාගත්තොත් මගේ කියාගත්තොත් ඇඟේ ගාගත්තොත් තමයි අපිව කෙලසන්න පුළුවන් වෙන්නේ. ඒවා දිහා අපිට පාපං පාපතෝ පස්සත කියන විදිහට අර අපන්නක ස්වභාවයෙන් එහෙම නැත්නම් සාමීච ස්වභාවයෙන් අවිරුද්ධ ස්වභාවයෙන් බලාගෙන පුළුවන්කමක් තියෙනවනම් මං කියනවා ඒක ඉතාමත්ම උසස් භාවනාවක් කියලා. මේ විදිහට තමයි අපිට හිතුවේ පච කරන්න පුළුවන්. නැත්තම් නම් බෑ. මේ වගේ අපි නඩු කියන්න ගත්තොත් මනින්න කියන්න පටන් අරගත්තොත් තමයි එන්න එන්න එන්න එන්න එකින් එක එකින් පටලවලා අන්තෝ ජටා බහි ජටා ජටාය පටි ජටිතෝ පජා. ඇතුළතත් ගැට පිටත් ගැට සහිත ගැට ලාමකට අපි වැටෙනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ හිතවිලි වර්ග කරනවා මිසක් හිතවිලි අනුව නම්බු කරගන්නවක්වත් හිතවිලි අනුව ආනම්බු ගන්නවත් තරකයි. එම නම්බු ආනම්බු ගත යුතු නම් ගත යුත්තේ රාග දෝෂ මොහ හේතුවට විතරයි අර කියන පරාමේ අනිකුත් තවම හවිතක්ක හෝ අනෙක් හිතවිලි එනකොට අපිට ඒක දිහා බලාගෙන අනිවාර්ය මූල කර්මස්ථානේ රකින්න පුළුවන් බව නුඹෝ කාලෙකින් එතකොට තේරුම් ගන්න පුළුවන්.